සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහැවතුනේ බෞද්ධහා රූපවාහිනිය සුපින්වත් ඔබේ සිත් සතන් ධර්ම ඖෂධයෙන් සූපත් කරන්නට ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන මේ පැහේ දායකත් දේශනාව ඓතිහාසික රජරට පුරවරයේ බෞද්ධහා මාත්‍යජාලයේ අනුරාධපුර ප්‍රාදේශීය ශාඛා මැදිරියේ සිට මෙලෙසින් ආරම්භ කරන මොහොත. දේශනාව වෙනුවෙන් දම්සභා මණ්ඩපයට වැඩමකොට වැඩහිදින පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාතුනතින් নমස්කාරපූරකෝ පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මෙවතුම් දේශනාව වෙනුවෙන් සුඛිය පින්බර දායකත්වයකතු කරනවා වානෙල් වැව එදුනගල පදිංචි සදැහැති පින්වත් පිරිසක් විසින්. එහෙමනම් ඒ හැමදිනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔවුන් හැමදිනාටත් උතුම් වූ ධර්මාබෝධයෙන් ප්‍රාර්ථනා කරමින් අපි මෙතෙන් පටන් මේ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව සාදු නතින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ගහ මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසා රජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසා රජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානං වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණී කරන්නත් එසේ ධර්මශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූත් නිවැරදි වූත් මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානන් වෙන්නේ. පිනතුනි මේ ලෝක ධාතුවේ පවතින සියලූම දහනයන් පරාජයට පත්කරමින් දිනන එකම දහනමේ පින්කම තතාගත ශ්‍රී සද්ධර්ම දානමී පින්කමයි. එබව අපේ බුදුරජාණන් වහන්සේ වරක් සඳහන් කළේ සක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අරමුණු කරගෙන මහරජුනි දෙවිඳුනි මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම ධනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට අපේ පින්නතුන් හැමදෙනාම ඒ කාරණාව මනාව දැන් දන්නවා. යම් කෙනෙක් මේ මුළු මහත් ලෝක ධාතුවටම අනුකම්පා කරල තථාගත ශ්‍රී සද්ධර්මය දානය කරයිද අසන්නට සලස්වයිද ඒ අය මේ ලෝකයේ තියෙන සියලූම දහනයන් දිනන මහත් වූ දානමය කුසල කර්මය සිද්ධ කරගත් අය හැටියටයි අපි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුනි. පිනතුන මේ සංසාර සාගරය කොයි තරන්නම් භයානකයිද. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්න මහනිනිමේ සංසාරයෙන් එතරවෙඩ යන ගමන තනිවම එතරවෙඩිපා. පුළුහංකම තියෙනවන හැකියාව තියෙනවන අඩුම තරමින් තව එක්කෙනෙක්ව හරි එක්කරගෙන යන්නේ. තව එක්කෙනෙක්ව හරි මුදවන්නේ. එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්නේ. අද අපේ පින්නතුන් හැමදිනම් තනිවම ධර්මශ්‍රවණය කරන්න පුළුවන්කම තිබුණ. මහත් වූ වනුකම්පාවෙන් තමන් ශ්‍රවණී කරන ධර්මය ලෝකයට දහනය කරනවා බෞද්ධයා රූප වහිනි තුළින්. බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කිරීම මගින් අපේ පින්නතුන් මහත් වූ කුසල කටයුත්තක් සිද්ධ කරගන්නවා වගේම තමන්ටම යහපතක් සිද්ධ කරගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්න ධර්ම ශ්‍රවණී කරන්න ඇති කිසි කෙනෙකුට කවුම දාකවත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද? නිවන් අවබෝධ කරගන්න බෑ. බණන් නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ කියන කාරණාවයි සඳහන් කළේ. පිනිතුනි ධර්ම ශ්‍රවණය කරනකොට භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහන්න ඕනි. අනීවරණ කියන සූත්‍රයේ පැහැදිලි කළා. මහත් වූ බලාපොරොත්තුකින් යුක්ත සත්වම ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. මොකද්දේ බලාපොරොත්තු මාමි ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ අතිශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණේ කරන්ට ඕන යන බව අපට කියලා දුන්නා. අපි මේ විදිහටම ධර්ම ශ්‍රවණී කරමු. අපේ සංසාරගාමි ජීවිතයේ සුවපත් කරගෙන ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ ධර්ම දේශනාව ඔබට මට මහත් වූ උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනි. අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳව. ඒ වගේම ඒ මහා පරිනිර්වාණය ශ්‍රද්ධාවන්තයෝ දරාගත්ත කොහොමද කියන කාරණාව. ශ්‍රද්ධාවන්තයින් කොයි තරං භාග්‍යවතුන් වහන්සේට සෙනහස දැක්වුවද. ඇයි ඒ අය ඒ තරංම බුදුරජාණන් වහන්සේ තවත් කාලයක් මේ මනුස්සලෝකයේ වැඩඉන්නවට කැමති වුණේ ඒ කාරණාව සැදැහැවිතුන් විදිහට අපි දැනගන්න ඕනි අද බොහෝ දෙනෙක්ගේ හිතේ <clears throat> අපේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව වැරදි මතවාද හරියට ගොඩ නැගිල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අවවාද දුන්න හැටි. අනුශාසනා කළ හැටි. අද බොහෝ දෙනෙකුට අමතක වෙලා ගිහිල්ල. ඒ වගේ යුගයක යපිමින් හැබැයි තවම බුදුරජාණන් වහන්සේ වැඩඉන්නෝ කියන කාරණාවත් අපිට අමතක වෙලාද කොහිදී. පරිනිර්වාණය පිළිබඳව අපි හරියට දැනගත්තේ නැති නිසා අපිට කරුණු වැරදිලාද කොහෙද. එතනින් අපි හිතන් ඩෝනි අපි කොයි තරන්නම් අහිංසකයිද. වටිනා කියන මනුස්ස ජීවිතයක් ලබාගෙන බුද්ධෝත් පාද කාලයක ඉපදිලත් අපි බුදුරජාණන් වහන්සේ ගැන දැනගණ්ඩම නැතුව මේ මනුස්සුලෝකින් ගියොත් කොයි තරන්නම් හතුරුකම අපි අපිට කරගන්නවද. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳු. අපි ටිකක් කරුණු සාකච්ඡා කරමු. ඒ පරිනිර්වාණය අහපු ගමන්. ශ්‍රද්ධාවන්තයෝ කීප දෙන ඒ පරිනිර්වාණයට ප්‍රතිචාර දැක්වුයි කොහොමද කියන කාරණාව අපි අද බොහොම කෙටියෙන් සාකච්ඡා කරමු. පිනතුනි මේ මනුස්සලෝක තලයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන කාරණාව ඉතාම දුර්ලභයි. ඇයි බුදුරජාණන් වහන්සේලා අඩුවෙන් පහළ වෙන්නේ? ඒ වෙනුවෙන් පාරමී පුරණ මහ බෝධිසත්වයන් වහන්සේලා ඊටාම දුර්ලභ නිසා අපේ බුදුරජාණන් වහන්සේ. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේලා තුන්නමක් ලෝකයට පහළ වෙන බව අපේ පින්නතුන් දැන් දන්නවා. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ. වීර්යාධික බුදුරජාණන් වහන්සේ. ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ. මේ තමයි ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේලා තුන්නම. තථාගතයන් වහන්සේලා ඔයගොල්ලෝ වගේ මං වගේ එක පාරම මෙරළ යනවද? නෑ ආකාර තුනකින් පරිනිර්වාණය කරනවා. සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබා ගන්නකොටම පරිනිර්වාණය කරනවා. ඒකට කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. ඊට පසු ස්කන්ධ පරිනිර්වාණය ශාරීරිකව පිරිනුවන් පානවා ඊට පසු ධාතු පරිනිර්වාණය ධාතුන් වහන්සේලා පරිනිර්වාණය කරපු හම තමයි සැබෑවටම බුදුරජාණන් වහන්සේලා පිරිනුවන් පෑව කියල සඳහන් කරන්නේ. අබමල් රේණුක තරං හරි ධාතුන් වහන්සේනම ලෝක සක් කොළවල් කෝටි ලක්ෂයක එකම තැනක හෝ වැඩ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ නමකට තවත් බුදු බව ලබා ගන්න මේ සක්කොළවල් කෝටි ලක්ෂය ඇතුළට ඇතුල් වෙන්න බෑ. ඇයි මොකද මේ කැලේ ඇතුලේ සිංහයා තාම ඉන්න නිසා වෙන සිංහයෙකුට රජ කරන්න එන්න පුළුවන්කම ඇත්තීමනේ. ආන්ී වගේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් නෙවෙයි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ. අපේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මීට කලින් වැඩඉඳ පියාණන් වහන්සේ. අවුරුදු විසිදාහක් උන්වහන්සේගේ කාලයේ හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ උප්පරිම අවුරුදු 100යි. හැබැයි වැඩ හිටි අවුරුදු 80යි. එහෙනම් කොයි තරම් අල්පායුෂයක්ද? හැබැයි අවුරුදු ලක්ෂයක් ආයු වළඳන තථාගතයන් වහන්සේ නමක් කරන කටයුත්ත අවුරුදු 45කින් සිද්ධ කරලා ඉවර කරන්න තරම් ඒ මහෝත්තමයන් වහන්සට කොයි තරම් ප්‍රඥාවක් තියෙන් ඇත්ද. ඒකයි සඳහන් කරන්න ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේනම. අවුරුදු හතරිස් පහක් පුරාවට අබ ඇටේක තරංවත් අබමල් රේනුවක තරංවත් අඩුවක් නැතිව සංසාරයෙන් එතර යන්න මග හොයනයිට පාර කියල දුන්නා. කොයි තරම් ප්‍රමාණයක් සසරින් මිදෙව්වද දැනටම සෝවාන් අය පමණ අසංක්‍ය විසි හතරයි සකුදාගාමි අය පමණ අසංක්‍ය විසි හතරයි අනාගාමී අය පමණ අසංක්‍ය විසි හතරයි රහත් බෝධිය ලබාගෙන සංසාරෙන් එතරට පත් වනය පමණ අසංකි විසි හතරයි අසංඛ්‍ය 24 ඒවා හතරක් එකතු කරපුවාම කීයේද? අසංඛ්‍ය 96කට වැඩි සංසාර සාගරයෙන් දැනටම ඉදිරියටපත් කරලා ඉවරයි. ඒ අපේ බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය කීවහම අපට හිතා ගන්නවත් බෑ. එක අසංඛ්‍යයක්ද? නේ. අසංඛ්‍ය 96ක් දැනටමත් සංසාර සාගරයෙන් එතෙරට ගිහින් ඉවරයි. නමුත් තවම සම්මා සම්බුද්ධ ශාසනය ඔබට මට අනුකම්පා කරලා තියෙනවා. වෙසක් මැදි පොහෝ දින අඟහරුවාද දවසක තමයි අපේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාව උපවත්තන සල්ලුවෙනි මල්ල රජදරුවන්ගේ සල්ලුවෙනි යමක කියන නම් තියෙන මහා සල් ගස් දෙකක් මැද පනවල තියෙන ඊටාම් සුව පහසු වාසනික අපේ බුදුරජාණන් වහන්සේ ඒ යහන් සැතපෙනවා කොහොමද සැතපෙන්නේ උතුරු දෙසට හිසලා දකුණු දෙසට සිරිපතුල්ලා නැගෙනහිරට පිටුපාල බටහිරට මුහුණ පාල දකුණු වැලයින් සිංහ සෙයාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ සැතපී වදාරනවා. ඒ වෙලි හරියට අපේ මහා සත්පුරුෂයණන් වහන්සේ ඉපදුන දවස වගේ දෙතිස් මහා නිමිති පූජාවන් වලින් සක්වලවල් දහදාහක තරම් පැතිරෙන්නට පටන් ගන්නවා. මහ පූජාවන් පවත්වන්න පටන් ගන්නවා. මුලින්ම දැනගන්නේ දෙවියන්. භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පාන්න යන්නේ. ශෝක කරනවා සීමාවක් නෑ. මුළු දිව්‍ය ලෝක තලයේම එකම එකම ශෝකයෙන් පිල්ල ඉතිල්ලා ගිහිල්ල. ශෝක කරන ගමන්. එක දෙවි කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේගේ ජන්ම මංගල්ලයට මල්වෙල පූජ කරන්න ඕනි කියලා. මවකුසට එන දවසේ මල්වෙලක් ගොතන්ට පටන් ගන්නවා. තමන්ගේ සේනාවත් ඒ දෙවියන්ගේ නම් වරවාරණ කියන දෙවියෝ. නමුත් ඒ දෙවියන්ට උපත් මංගල්ලයටත් ඒ මල්දම පූජ කරගන්න බැරූ ගියා. මොකද ඒ තරම් දිගට මේ මල් මාලි ගොතනව තමන්ගේ සේනාව සමග එකතු වෙලා. මහා අභිනික්ෂමණය කරනකොට සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබා ගන්නකොට මංගල ධර්ම දේශනාව දම්සක් පැවතුන් සූත්‍රයේ සිද්ධ කරනකොට දේවාව රෝහණ පූජාව දවසට ආයු සංස්කාරය අතහරින දවසට මහා පරිනිර්වාණයට මේ මල් දම පූජ කරගන්න හම්බ වෙන්නේ මොකද තාම තාම ගොතනවා දෙවිවරු බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියලා ශෝක කරනකොට වරවාරණ දෙවියන්ට මතක් කරනවා යහළු වරවාරණ කාට පූජ කරන්න දොය මල් ගොතන්නේ දන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පානවා කියලා දෙවිවරු ඒ මහා සත්පුරුෂයණන් වහන්සේට පූජා පවත්තුන ඒ මහා සත්පුරුෂයණන් වහන්සේ මහා පරිනිර්වාණය කරන දෙවුරු දැම් පූජා පවත්තුමින් ඉන්නේ. එහෙම මතක් කරනකට. වරවාරණ දෙවිඳු නැගිට මල් ගොතන එක නතර කරලා. පොදු මාකාර ශෝකයකින් හදවත පුරෝගෙන කල්පනා කරනවා මේක මහ පුදුමයක් මේක වෙන්ඩ පුළුවන්දේ කොයි තරම් පුදුමයක් දෙමක ඒ විදිහට කල්පනා කරනවා. කල්ප ලක්ෂයකින් නෙවෙයි අසංක්‍ය කල්ප ලක්ෂයකනුත් බුදුරජාණන් වහන්සේනමක් දුර්ලබයි. ලෙහිසි පහළ වෙන්නේ. ඒ මහා සත්පුරුෂයණන් වහන්සේ එහෙම සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන අදම ඉපදිලා අදම වැඩිල අදම ගිහිගේ අතහැරදාල අදම බුදු බව ලබාගෙන අදම සංසාරයෙන් කෝටි ගණන් සත්වයින් මුදවල අදම මහා පරිනිර්වාණය කරනවද සියලු සත්වයින් එසේ මුදවල අදම පිරිනුවන් පානවති අඩුම තරමි දවස් දෙකක්වත් ජීවත්තෙන්ට පින්කලේ නැද්ද මොකද සමහර දිවලෝකොලට භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ කාලය මනුස්සලෝකයේ ආයුෂ ඉතාම අඩු අපේ දවස් අපේ පින්නතුන් හිතන්ඩ තවතිසාාවට අපේ මනුස්සලෝකයේ ආවශ්‍ය කොයි තරන්නේ අපේ මනුස්ස ලෝකේ අවුරුදු 100 තවතිසාවට එක දවසයි. එතකොට අපේ පින්තුන් හිතන්නේ අපිට මාසයක් කියන්නේ දවස් 30. අවුරුදු 100 ඒව 30 තවතිසාවට මාසයයි. එහෙනම් 100 ඒවා 30ක් එකතුනහම අවුරුදු 3000යි. එහෙනම් ඒගොල්ලොන්ට අවුරුදු තුන්දාහ ඒගොල්ලොන්ට දවස්තියක් වුණාට අපිට අවුරුදු තුන්දාහයි. ඒකයි මේ හිතන්නේ අදම ඉපදිල අදම බුදු බව ලබාගෙන අදම පිරුණුන් පානවාද. දවස් දෙකක් ජීවත්තෙන්ඩවත් පින් කලී නැද්ද. එහෙමයි මේ දෙවිය හිතන්නේ. ඒ දෙවියු කල්පනා කරනවා. ශෝක කරනවා. මේ මල්දම ගොතන්ඩ පටන් ගත්ත නිසා. මට ඒ මහා මුනින්ද්‍රයන් වහන්සේගෙන් බණපදයක් අහන්න බැරූ කිය. ඒ මේ මල් දම නිසයි. නම් කමක් නෑ. එ නිම නැති මල්දම අරගෙන ගිහිල්ල. යොදුන් නෙක්ලක්ෂ හැටාටදාහ කුස මහාමීරු පරෘති උඩට නැගල. ඒ මහාමීරු පරෘති උඩයිඉඳල. සක්වලට දානෝ කියල සඳහන් කරනවා දවස් දෙකක්වත් ජීවත් වෙන්නේ නැතිවේ. එක දවසකින් කෝටි ගණන් සංසාර සත්වයා සංසාර සාගරයේ මුදවල ඒ මහා පරිනිර්වාණය සිද්ධ කරන මහා මුනීන්ද්‍රයන් වහන්සේට මේ නිම නැති මල්දම මං පූජා කරනවා කියලා පූජාවන් සිද්ධ කළා. ඒ දෙවිවරු ශෝක කරපු හැටි ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු හිටි. මේ එක් කාරණාවක් විතරයි සඳහන් කරන්ටේදී. දෙවියන් අසිරිමත් පූජාවන් පවත්වන. දෙවිවරු සක්වලවල් දහදාහකට වඩා මේ මුළු අහස්කුස පුරාවටම අතරක් පතරක් සිදුරක් නැතිව මේ අහස් තලයේ එකතු වෙනවා. ඇඳිලි බැඳගෙන බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. භික්ෂූන් වහන්සේලා කොහොමනම් ශෝක කරන්න ඇද්දේ. මේ විදිහට දෙවියන් පූජා පවත්වගෙන ඉන්නකොට මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයේම දරණ තුම්පිටකයේම වැරදි නැතිව දරණ මහරහතන් වහන්සේලා දැනගන්නවා බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය කළා කියලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන දැක්මට අපි මේ යන්නේ කියලා ලක්ෂ හතක තුම් පිටකේ දරන ත්‍රිපිටකධාරී මහරහතන් වහන්සේලා පෙළක් ඇවි බුදු පියාණන් වහන්සේ වට කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟ වාඩි වෙලා බුදු පියාණන් වහන්සේ වන්දනා කරන ධර්ම සංවේගී කර ඉතාමත්ම සංවේග ජනක අවස්ථාව මහරහතන් වහන්සේලා ධර්ම සංවේග කරනවා. මහරහතන් වහන්සේලට පිටිපසි සාමාන්‍ය පුහුදුන් භික්‍ෂූන් වහන්සේ අතරක් පතරක් සිදුරක් නැතිව එකතු වෙල පොළොවේ හැපි හැපී අඩනවා කඳුළු වගුරු වගුරු අඩනවා කාට කියන්නද මේ දුක? තාත්තා නැතුව යනකොට දරුවෙකුට මේ වේදනාව කොයිතරම් දරා ගන්න අමාරුද? ඒ නිසා අඬනවා. මේ විදිහට භික්ෂූන් වහන්සේලා සීමාවක් දක්වන්න බැරි තරම් එකතු වෙලා ශෝක කරනවා. භාග්‍යතුන් වහන්සේගෙන් යම් භික්ෂුවක් ඉල්ලුවොත් ස්වාමිනී පින්නුවම් පාණ්ඩ එපා කියලා බුදු පියාණන් වහන්සේ දී කරයිද? නෑ දී කරන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරලයි අතහැරලා ඉවරයි. ආනන්ද ස්වාමින් වහන්සේත් ඉල්ලු මතක් කළ ආනන්ද ඊට කලින් ආනන්ද බං ආයු සංස්කාරය අතහැරලා ඉවරයි. මම පිරිනුවන් පාන ආනන්ද ස්වාමින් වහන්සේ කාට කියන්නද මේ දුක? පැත්තකට වෙලා ඉඳින් උපස්ථාන කරගෙන අඬනවා. කොයි තරම් මේ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චීවර එදා කඳුළු වලින් තෙත් වෙන්නේ නැද්ද? විශාල වැස්සක් වැස්සා වගේ මුළු චීවර ඔක්කොම ටික කඳුළු වලින් තෙත් වෙලා ගිහිල්ලා. අපේ බුදුරජාණන් වහන්සේ වසර පන්දහසක කාලයක් ඒ බුද්ධ ශාසනයේ පවතින්ඩි කියලා අධිෂ්ඨාන කරල විශේෂයෙන් අධිෂ්ඨාන පහක් සිද්ධ කරලා ධාතුන් වහන්සේලා සක්වොළවල් කොටි ලක්ෂයක විසිරෙන්ඩෝනි කියලා අධිෂ්ඨාන කරල මේ ආසන ප්‍රාතිහාරි දක්වනවා පිනතුනි දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරන්නේ. නම් අල්පාවිෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරනවා. දේරිගශ්ක බුදුරජාණන් වහන්සේලගේ ධාතුන් වහන්සේල. ඒක ඝන ස්වභාවයට පත්වෙනවා. එකට මැලිල එකටම පවතින. එදාට ඒ මහසෑය හදන්ඩේ දෙවිවරු මිනිස්සු බ්‍රහ්මයෝ සියලු දෙනාම එකතු වෙලයි ඒ ධාතුන් වහන්සේලා නිදන් කරලා මහා සෑය හදන්නේ. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. කොයිතරම් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8යි. ද්‍රෝණ 8යි නම් සේරු විදිහට බැලුවොත් සේරු 64ක සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන් කළ. සක්වලවල් කොටි ලක්ෂයක විසිරුණා. සමහරක් සක්වලකටම තියෙන්නේ එකම එක සර්වජ ධාතුන් වහන්සේනම. සමහරක් සක්වලකටම තියෙන්නේ එකම එක ලෝම ධාතුන් වහන්සේනමයි. හැබැයි මේ සක්වල කොයිතරම් වාසනාවන්තයි. මේ සක්වලේ මේ මේ පුංචි රටේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොයි තරන්නම් වැඩ ඉන්නවාද ඒත් මේ පූජාභූමිය කොයි තරන් වැඩ ඉන්නවාද ඔබට මට බුදුරජාණන් වහන්සේ කරපු අනුග්‍රහය දැන් තේරෙනවාද කොයි තරන් අනුකම්පාව ඒ මහොත්තමින් වහන්සේ ඔබට මට කලාද මේ විදිහට තමයි අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර දක්වන්නේ කෝටි ලක්ෂ විසිහතරක් සමාධීන්ට සමවදිනවා. හිතන්ඩුවත් පුළුවන් කාරණාවද. කෝටි ලක්ෂ විසිහතර සමාධීන්ට සමවදින. ආයෙන් නොෙන්ඩමයි මේ ගමන යන්නේ. සඳහන් කරනවා. ප්‍රථම යාමේ මල්ල රජදරුවන්ට බණි කියන. දෙවනි යාමේ දෙවියන්ට බණි කියනවා. තුන්වෙනි යාමේ ශ්‍රාවකීන්ට අවවාද කරනවා අනුශාසනා කරනවා අවසාන ලැබිල තියෙන පුංචි වෙලාවෙදිත් ලෝක සත්‍යයට අනුකම්පා කරන මේ මහා සාත්‍රුන් වහන්සේ කොයි තරම් කරුණාවන්ත කියලා අපට හිතන්න පුළුවන් එක අවස්ථාවක් කරුණා සීතල හදයන් කරුණාවෙන් තෙත් වෙලා ගියපු සීතල වෙලා ගියපු හදවත භාග්‍යතුන් වහන්සේට පිළිහිලා තියෙනවා. ඒ නිසායි ඔබට මට මෙච්චර අනුකම්පා කළේ. ඒ අනුකම්පා සීමාවක් දක්වන්නට බැරිතර. මේ විදිහට ශ්‍රාවකයන්ට අවවාද අනුශාසනා කරලා අලියම් වේගෙනනකොට දස දහසක් සක්වල තියෙන මහ පොළොව එක්ලක්ෂ විසිදහස් වාරය කම්පා කරවනවා. දස දහසක් සක්වල තියෙන මහ පොළොව එක්ලක්ෂ විසිදහසක් වාරයක් කම්පා කරවනවා. හිතන්ඩවත් පුළුවන්දේ. බැරි වෙලාවත් ඔබත් මමත් එදා ඉපදිලා ඉන්ඩ ඇති. ඇතැම් වෙලාවට කුහුඹුවෙක් හෝ වෙලා ඉන්ඩෙති. දෙවියෙක් හෝ වෙලා ඉන්ඩෙති. මනුස්සයෙක් හෝ වෙලා ඉන්ඩෙති. නමුත් එදා මෙහෙම කම්පා කරවල මම යන්ඩ යනවා මහනිනි කියල තමයි එදා මහා පරිනිර්වාණය කරන්න අපේ බුදුරජාණන් වහන්සේ සෝදානන් වෙලා මහා පරිනිර්වාණය සිද්ධ කරන්ට යතුමි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මල්ල රජදරුවන් දැනගන්නවා බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පෑව කියලා සඳහන් කරනවා දුවගෙන යාවි කියලා ඇවිදගෙන නෙවෙයි යාවි දුවගෙන යාවි ශ්‍රී දේහයේ ළඟ දනින් වැටිලා දින හතක් පුරාවටම විලාප තබමින් අඩනවා. වන්දනා කර කරඩනවා. පැදකුණු කර කරඩනවා. එහෙම වන්දනා කරපුහාම. හත්වනි දවසේ මහරහතන් වහන්සේලාගේ අවවා දනු ශාසනා නිසා කඳුළු පිහ පිහ නැගිටෙනවා. නැගිටලා ආනන්ද ස්වාමින් වහන්සේගේ මතක් කිරීමත් එක් සක්විති මහරජෙකුට කරන අවවාදනුස සක්විති මහරජෙකුට කරන ආදාහන පූජෝත්සවයක් වගේ භාග්‍යතුන් වහන්සේගේ ආදාහන පූජාව කරනවා කොහොමද කරන්නේ 500ක් පුළුම් පටල වලින් 500ක් වස්ත්‍ර වලින් සලුපට වලින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය වෙලෙනවා ඒ ප්‍රදේශයේ පුරාටම සුවඳ හමු සුවද හඳුන් දියධරහිනවා සෝඳවත් කරනවා දුංගල්ලනවා පිරිසිුදු කරවනවා ගන රත්තරං දෙනක් හදල ඒ දෙන ඇතුළි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීදේහය තැම්පත් කරවනවා රියන් එකසේ විස්සක් තරං උසට සඳුන් දරසෑයක් හදන එන කොයි තරං ඔස සඳුන් දරසෑයක්ද රියන් එකසිය විශ්ෂක් කිව්වහම් අඩි සීයකට වැඩි උසයි එච්චර විශාල සඳුම් දරසෑයකින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීදීහි වහන් එහෙම වහල භාග්‍යවතුන් වහන්සේගේ ආධහන පූජාව පටන් ගන්නකොට දෙවිවරු විසින් පරසතු මල් මදාරා මල්වලින් සීමාවක් දක්වන්නට බැරි තරන් මහ වරුසාවක් පැසිවස් වනවා. කොයි තරං මල්වලින් වැැහුණද එතන ඉඳපු සියලු දෙනාගෙම ධන මණ්ඩලේ දක්වාම මල්වලින් වෙහෙනවා. පරසතු මල් මදාරා මල් පූජාව. මල්ල රජවරුන් අට දෙනා අට දෙන දාසේ දෙන දාසේ දෙන තිස් දෙක ගානමි හැමෝම එකතු වෙලා මහසෑයට චිතකීට ගිනි හුළුනෝ නම් එවිලෙන්නේ අහනවා මහා ශ්‍රාවකයෙන් වහන්සලගින් ඇයි ස්වාමීනිමි අපේ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වේ මහසුප් තෙරුන් වහන්සේ මෙතෙන්ට වඩිනකම් චිතකයට ගෙනිය අවුලන්ඩ බෑ මහරජතුම. මහසු මහරහතන් වහන්සේ දැනගන්න දෙවිවුරුත් මතක් කරනවා. උන්වහන්සේ වැඩඳපු කුටිය ළඟ තියෙනවා ගහ ඒ ගහේ මල් පරවෙලා බිමට වැටෙන්ඩ කියලා අධිෂ්ඨාන කරලා තිබුණ භාග්‍යතුන් වහසගේ පණ්ඩිවානි දශ මල් එහෙම වැටෙනකුට මහා ශ්‍රාවකයන් වහන්සේ දැනගත්තා දැනගෙන කල්පනා කරනවා තුන් ලෝකයට මාලෝකයේ විහිදුවා හරපු. මගේ තුන් ලෝක පහනය අද නිමිල ගියා. මං උන්වහන්සේ දකිින්ඩ වන්දනා කරන්න යන්ඩෝඩ. තවත් මහා ශ්‍රාවකයින් පන්සීයක් දෙනා සමඟ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැනටාව වන්දනා කළ පැදකුණු කළා සිරිපා මණ්ඩලයේ පිහිටලා තියෙන පැත්තෙන් ඉඳගෙන ස්වාමීන් මේ මගේ අවසන් වන්දනාවයි එහෙම වන්දනා කරනකොට 500ක් පොළුම් පටල 500ක් සලු පටල මේ රන් දෙනෙන් විවර වෙලා ඇවිල්ලා දර්ශය විනිවිද ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ නලල් තලයේ පිහිටනවා කියල සඳහන් ඒක බලන්දපු එදා අය බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පෑවටත් වැඩිය ශෝක කරන්න පටන් ගත්ත කියල සඳහක. නැවත පූර්ණ චන්ද්‍රය අඳුරු වලාකුලින් වැහිල ගියා වගේ නැවතේ දෙන තුළම පිහිටෙනවා. අධිෂ්ඨාන බලයෙන් මහසයයි මහා චිතකයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීදේහි ගෙනියවිලෙන්ට පටන් ගන්නවා. මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ පනිර්වාණි සිද්ධ වෙන හැටි. ගින්න සංසුන් වුණාම සඳහන් කරනවා අහසින් සහ පොළවෙන් නැගෙන ජලධාරා දෙකක් ඇවි. මේ මහස මේ මහ ගින්න නිවල දානවා කියලා. මෙහෙම වෙනකොට දැන් චිත කියත් ගිනි අරගෙන කාරණා සිදුවෙල තවසානය නමුත් මෙතරින් හට තව පූජාව තියෙන් අජාසත්ත මහරජ්ජුරුව ඊළඟ කෙනා භාග්‍යවතුන් වහන්සේ පිරිණුවන් පෑව කියල දැනගන්නකට හරියට පරක්කු කොහොම දජාසත්ත මහරජ්ජුරු දැනගන්න අජාසත්ත මහරජ්ජුරුවෝ ඇමතිවරුන් කෙනී දැනගන්න ඇමතිවරු ඉස්සෙල්ලාම රජ්ජුරුවන්ට කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිරුණුවන් පෑව කියල ඇයි ඇමතිවරු කල්පනා කරනවා අපේ මහරජු තරං භාග්‍යවතුන් වහන්සේට සෙනහස දක්වන පෘතක්ජන ශ්‍රද්ධාවන්තේ මේ ලෝකයේ තවත් නෑ අපේ මහරජ්ජුරු තර අපේ මහරජ්ජුරුවෝ අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා දැනගත්තු. ලය පැලිල මෙරිල යනෝ සත්තයි. මැරෙනෝමයි. ඒක වලක්කන්න අපි කාටවත් බෑ. එහෙනම් මේක උපක්‍රමයෙන් කියන්න ඕනි. එතකොට ටිකක් හරි දුක තුනී වෙයි. එහෙම කියලා හිතලා කල්පනා කරලා. උරු තුනක් හදලා ඒ උරු තුනම චතුමදුර වලින් පුරවලා රජුරුවන්ට ඒ උරුතුනට බහින්ද කියලා. උරුතුනින් එකකට බහින්ද කියලා. රජුරුවන්ට මතක් කරනවා මහරජ. අපි ඊයේ රාත්‍රියේදී ඔබ වහන්සේට ගැළපෙන්නේ නැති නපුරු හීනයක් දැක්කා. ඒක දැනගන්න කැමති නම් මේ ඔරුවල ඉඳන් අපි කියන දේ අහන්න. අවමංගල විශ්සරගෙන ඇමතිවරු. ඇඳිලි බැඳගෙන අජාසත්ව මහරජුරුවන්ට මතක් කරන ඔරුවේ බැහැලා ඉන්න රජුරුවන්ට කන් දෙකයි නහයයි විතරයි කන් දෙකයි නහයයි විතරයි උඩට තියෙන්නේ. මුළු ශරීරයම ගිලිලයි මේ උරුවේ තියෙන්නේ. මහරජු තුන් ලෝකයට තිලක වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය කළා මහරජතුමනි. රජුරෝ වෙවුලන්ට පටන් ගන්නවා කියලායි සඳහන් කරන්නේ උරුවින්ද. ශෝකයේ තුනී කරගන්න බැරිව රජුරන්ගේ සිහින තියෙනවා කියලා සඳහන් කරනවා. සිහි නැති වෙලා ගියපු රජ්ජුරුවන්ගේ ශරීරයෙන් රත් වෙලා මේ ශරීරයේ පුරාවටම විසිරිලා පැතිරිලා තියෙන මේ ඔරුව ඇතුලේ තියෙන චතුමදුර චිටි චිටි ගාලා පුපුරන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. රත් වෙච්ච ශරීරය. ඒ දිනට අත දාලා ඇමතිවරු රජ්ජුරුවන්ගේ ශාරීරී ඊළඟ ඊළඟ උරුවටත් දානවා. රජ්ජුරුව නැගිටලා අහනවා. සිහිය එලවගෙන මොකද්ද මට කිව්වේ? බුදුරජාණන් වහන්සේ පිරුණොන් පෑව මහරජ. ඒකත් දරා ගන්න බැරිව ආයෙ සිහි නැති වෙනවා. තුන්වෙනි උරුවටත් දානවා. ආයෙ සිහි නැති වෙනවා. සිහි නැති වෙන රජ්ජුරුවන්ගේ දේහය අරගෙන සිහිල් පෑන් කල 16කින් රජ්ජුරුවන්ගේ නාවල අතින් අල්ලගෙන රජ්ජුරුවන් අරගෙන ගිහිල්ලා ආසනිය වාඩි කරවලා රජ්ජුරුවන්ට මතක් කරනවා බුදුරජාණන් වහන්සේ පින්නොපේ සඳහන් කරනවා කෙස් වැටියේ කඩාගෙන මහා හස්ති රාජයෙකුසේ මහා හඬින් ශබ්ද කර කර රාජසභාව ඉදිරියට පැනලා අඬන්න පටන් ගන්නවා වියරු වැටුණු පුද්ගලිකයෝගේ රාජසභාව ඉදිරියට පැනලා අඬන්න පටන් ගන්නවා එතනින් නතර වෙන්නේ නැහැ ඉස්සෙල්ලාම වේළුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සුගන්ත කුටිය ළඟට ගිහිල්ලා ජීවමානව හිටපු ඇති හිත හිත විලාපතී තියනවා. ධම් සභාවේ ධර්මාසනයේ ළඟට ගිහිල්ලා ලෝක සත්වයාට බණ කිව්ව හැටි හිත හිත ආනනවා. මේ හැම තැනකටම ගිහින් ඇවිද ඇවිද විලාපතී තියඬ අඬ බුදුගුණ 60 බුදුගුණ ගාථා 60කින් බුදුගුණ වර්ණාවක් සිද්ධ කරලා සිහි එළවගෙන කල්පනා කරනවා මට දැන් බුදුරජාණන් වහන්සේ දකින්න බැරුව ගියා. නමුත් මම සියලු ධාතුන් වහන්සේලා අරගෙන ඇවිත් මගේ නගරේ පූජා පවත්වනවා කියලා ආය නැවත මාලිගාවට නම් ගියේ නෑ. සඳහන් කරනවා 18 කෝටි එක සේනාව සමග සේනාවක් එකතු කරගෙන යනවා යුද්ධ කරලා ධාතුන් වහන්සේලා අරන් ඉන්නේ. බලන්න මේ ශ්‍රද්ධාව. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා. අපි ධර්ම දේශනාව අවසන් කරමු. පිනතුන හිතන්ඩ මෙහිව් ශ්‍රද්ධාවක් අපිට ඇති කරගන්න පුළුවන්නන්. කොයි තරං ඔබයි මමයි වාසනාවන්තයිද. ශ්‍රද්ධාවට කරන්න බැරිදියක්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳු. තවත් කාරණා දේශනා කරන්න තිබුණ. අදට මේ දේශනාව අවසං කරමු. මේ හැම දෙනාම මෙච්චර දුක්වින්දේ. මෙච්චර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය අහා අහා වේදනාවින්දේ. බුදුරජාණන් වහන්සේගේ අඩුව නැවතේ පුරුවන්ඩ පුළුවන්ද පුරුවන්ඩ බෑ. නමුත් තතාගතයන් වහන්සේ තාම පිරිනුවන් පෑව්‍යාකාර දෙකයි තාම ඔබදිහ බලාගෙන වැඩිඳමින් ඔබට මට ආරක්ෂාව සපයමින් අපිට සංසාරයෙන් එතරයන්ට ආශිර්වාද කරනවා. ඔබ සියලුම දෙනාට ඒ මහත් වූ ආශිර්වාදයෙන් සංසාරෙන් ඉතරයන්ඩ පුළුවන්කම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාමේ කටයුත්ත සිද්ධ කර ගැනීමට පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනි මානෙල් වැව ඉදුණුගල පදිංචි පින්වත් ඥාති හිතවත් පිරිස විසින් කියන කාරණාව සඳහන් කරනවා මේ පින්වත් පිරිසේ උතුම් වූ අරමුණ මානෙලව පදිංචිව සිට නැසී පරලෝ සැප විමලාවති පින්වත් මේනියන් වහන්සේ ඉදිනුගල සිට නැසී පරලෝ සැපත් ආනන්ද ජයසුන්දර පින්වත් මහත්මානන් පී කළුහාමි පින්වත් පියතුමන් එච්.එම්. කිරිවාන්තේ ඩී.එම්. මුතුබණ්ඩා හේරත් දසනායක යන සියලෝම දෙනා සිහිපත් කරමින් ඊට අමතරව පවුලේ પરම්පරාවේ වර්ග ඥාතීන් නමින් පරලෝ සැපත් හැම දිනාටම සද්ධර්ම දේශනාව තුළින් රැස් කරගත් සියලෝම පින් අනුමෝදන් වේවා කියන මහත් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තව රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා සද්ධර්ම දේශනාව සිදු කර ගැනීමට සහභාගී වූ සියලෝම දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සියලෝම දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා ධර්මාවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා ධර්ම දේශනාවට දේශකයන් වහන්සේට ආරාධනා කළේ පින්වත් බණ්ඩාර කල්යාණ මිත්‍ර මහත්මාටද සද්ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා WR පුංචි මෙනිකා KB ඩිංගිරියප්පු පින්වත් මහත්ම මහත්ම ඉන්නතුළු පරම්පරාගත සියලෝම ඥාතීන් නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම දුලංග බුද්ධික පුතුණුවන් ධම්මික ජයසුන්දර පුතුණුවන් සිරිමා ජයලත් මහත්ම මහත්මීන් ප්‍රධාන කොටගත් සියලූම් දෙනාට නිදුක් නිරෝගි චිරජීවනය උදාපත්වේවා මෙලොව පරලෝ දෙලෝ ජීවිත සුවපත්වේවා කියල ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. එවගේම රැස්කරගත් සියලෝම් පින්දහම්. අවසරයි බෞද්ධය මාධ්‍යජාලී නිර්මාතෘවර දරණාගම කුසල දම්ම මහාස්වාමින් වහන්සේට. බොරලන්දේ වජරඥාන මහාස්වාමින් වහන්සේ ඇතුළු ඔබට රටට ලෝකයට ධර්මය දානී කරන්න වේශෙන් බෞද්ධයක් කාර මණ්ඩලයට මේ පිම්පෙත් අනුමෝදන් වේවා කියල පාර්ථනාවන් කරු. ත්‍රිවිධ හමුදාවටත් රණවිරුවන්ටත් පොලිසියටත් සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදය උදාපත්වීවා කියල ප්‍රාර්ථනාවන් සිද්ධ කරු. මේ දිනවල මුළු මහත් ලෝකයේ පුරාවටම පැතිරියන වසංගත තත්ත්වයෙන් මුළු මහත් ලෝක ධාතුවම සූපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. පින් අනුමෝදන් කරනවා ධර්ම දේශනාවට වැඩම වදාළ ස්වාමින් වහන්සේට මාරස් කරගත් සියලුම පින්දහම් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුම් පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ ධර්ම දානමේ කුසලයේ සිද්ධ කරගන්න ඔබ සියලුම දිනාට සංසාරයෙන් ඈතර යන්න මේ කුසල කර්මී පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු ආකාශට්ඨාච්ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලීන සස්ස සම්පත්ති උතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාතු. සැදැහැවත්නේ එදා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කළ උතුම් වූ නිර්මල සිර සද්ධර්මයෙන් බිඳක් අද බුදුපුත්මවෙන් පුරාහෝරාවක් ඔබ අපිශ්‍රවණය කළා. දේශනෝපවත්තා වදහල පෝජනීය පන්නල දම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තේම සැලසේවා. සාතු සාතු සාතු. ඒ උතුම් වූ ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධහා රූපවාහිනිය අපගේ රජරට ශාකා මැතිරි පරිසරයේ සිට පටිගත කරමින් ඔබනුවෙන් සන්නිවේදනය කළ මේ පෙහි දායකත්ව දේශනාව මෙලෙසින් නිමාවට පත්වෙනවා. සුපින්වත් ඔබ හැම දෙනාටම සරණමාලේ මහසෑරතුන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් සියලු යහපතම උදාවේවා.